පැරණි ගීත ප්‍රේකරණ අසන්නන් වෙනුවෙන්ම තෝරාගත් ගීතය. ශ්‍රණ බාලසූරිය මේ වෙලාවේ නාද සැකසුම. ම්ම් අයරංගන චිත්‍රපටයේ ගීතයක් මේ. මහින්ද සමඟ රුක්මනී දේවී. සිසිලදන වේ ඔබේ සඳමා දිවතෙහි කුසනේ නොවා ගරුසේයා මෙවන